ධර්මානු ශාසනාව අද දේශකයාණන් වහන්සේ මාලබී අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සදහවතුනි දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර নমස්කාරය කියමු.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 සික්ඛාපදං සමාදියාමි ආමි සුමිච්ඡා චාරා වීරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා මීරය මච්ඡපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුවාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සංපාදීත ආමබන්තේ සාදු සාදු සාදු බම්බ සුර නරන් සනහාඳු දයාවිනි ආලෝක සුඛයක් ගන අඳුරට උදාඋනි දිවියන් පවා පායුගලත් නොවාමිනි පායුග වඳින් නිමි සම්බුදු රච්ඡානිනි සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදංඛා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධම්ම පීති සුඛං සේති විත් චිත්ත සම්නීන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝති ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි මේ ලෝකේට පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ භව කතරේ අතරමන්ව සසරගින්නින් දැවෙන බොහෝ දුක් විඳින සත්වයාට ඒ භයානක දුකින් අත මිදෙන්නට ආශ්චර්යවත් ධර්ම මාර්ගයක් මේ ලෝකයට හෙලිපෙහෙඩි කොට වදාළී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ උතුම් වූ බුදුබණ පදයක් ශ්‍රවණී කරන්නටයි ඔබ හැම කෙනෙක්ම සූදානම් වන්නේ. පින්වත්නි ධර්මයේ කියන්නේ ආලෝකයයි. අධර්මයේ කියන්නේ අන්ධකාරයයි. අන්ධකාරයට වඩා ආලෝකයේ මොනතරම් වටිනවාද? ආලෝකයේ තිබෙන විට මොනතරම් සුන්දරයිද? හිරු එළිය ගැන හිතන්නකෝ හිරු පායනකොට පලාතම ලස්සනයි. උදේ පාන්දර අහසත් හරිම ලස්සනයි. හිරු කිරණ නිසාමයි ගහකොළ වැඩෙන්නේ පළදරන්නේ. හිරු කිරණ නිසාමයි අපටත් හොඳට ජීවත් වෙන්නට මේ පරිසරයේ සැකසෙන්නේ. සඳ කිරණත් එහෙමයි. සඳ කිරණ මොනතරම් සිහිලසක් අපට ගෙනවිත් දෙනවාද සඳ පායපු රාත්‍රියක ඒ පරිසරය මොනතරම් ලස්සනද ඒ ආලෝකයේ තුල මහා අසිරිමත් බවක් මහා ශාන්තිකර බවක් අපේ ජීවිතවලට දැනෙනවා ඒ නිසා පින්වත්නි ආලෝකය යනු ධර්මයමයි. අන්ධකාරය යනු අධර්මයමයි. අන්ධකාරයට වඩා ආලෝකයේ වටින නිසා අධර්මයට වඩා ධර්මයමයි වටින්නේ. ඒ නිසා කුසල පූර්ණ චේෂ්ඨාවන් සහිතව ගමන් කරන අපි අන්ධකාරයෙන් ආලෝකයට එන්නට නම් අධර්මයේ ඇත්තහැර ධර්ම මාර්ගයේ ආලෝකේ ලබා සුවපත් වීමයි අවශ්‍ය කරන්නේ. පින්වත්නි, ඒ සඳහාමයි තථාගත දේශනාවන් මෙනෙහි කිරීම, විමර්ශනය කිරීම, පරිවිමර්ශනය කිරීම, කියවා බැලීම බොහොම වටින්නේ. අපේ අදාළ ගාථාවෙහි සරල තේරුම සිතට කවද්දගෙන අපි ඉදිරියට යමු. ඒ ගාථාව නැවත වතාවක් අපි සතියෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරමු. ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්ප වේදිති ධම්මේ සදාරමති පණ්ඩිතෝති පින්වත්නි මේ ගාථාවෙන් කියවෙනවා ධර්මයේ ප්‍රීතිය භුක්ති විඳින කෙනාට පුදුමාකාර ශාන්තියක් පුදුමාකාර සැනසීමක් ලැබෙනවා. නිନ୍ଦ වුණත් බොහෝම හොඳට ලැබෙනවා. විප්පසන්නීන චේතසං එහෙම ඒ ධර්මයේ ශාන්තිය ඒ ධර්මමය සුඛය ඒ ධර්මමය නිවීම ලබන්නට නම් පින්වත්නි අපේ සිත නොකැළඹුණ පරිශුද්ධ අනාවිල වූ ස්වභාවයක් වෙන්න ඕන. එවැනි හොඳ සිතිවිලි හිතේ තියෙන්න ඕන. ආන්හිම සිත රාගෙන් විරාගේ කරා ගමන් කරන විට ද්වේෂයෙන් මෛත්‍රිය කරා ගමන් කරන විට ඒ වගේම මෝහයෙන් මිදලා ටික ටික ප්‍රඥාව පැත්තට ගමන් කරන විට අන්න අර කියන සුඛය අන්න අර කියන ශාන්තිය ලබන්නට මාර්ගය පෑදෙනවා. අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පඬිතු මේ ධර්මයේ සොයන්නේ අඥානියෝ නෙමෙයි නුවණ තියන අයයි. මේ ආර්ය උතුමන් විසින් පෙන්වා දුන්න මහ රහතුන් ගමන් කළ ඒ ආර්ය මාර්ගයේ හරීම සුන්දරයි ඒ සුන්දර ආර්ය මාර්ගයේ ඒ ආර්ය ධර්මයේ පින්වත්නි සදා රමති පඬිතෝ නුවණති කෙනෙක්මයි මේ ධර්මය නම් ඇසුරු කරන්නේ මෙන්න මේ කියන අසිරිමත් ගමන මේ දේශනාව තුළ මාතෘකා වෙලා තියෙනවා. ඒ අසිරිමත් ධර්ම මාර්ගය, ඒ ධර්ම ශාන්තිය, ඒ ධර්මයේ නිවීම ඔයබන අසන ඔබටත් නොබෝකල් ගොස්ම ලැබේවා කියන ප්‍රාර්ථනය මේ දේශනා කරන අපේ සිතෙත් තිබෙන බව කියන්නට ඕනේ. පින්වත්නි තව ටිකක් අපි ඉස්සරහට යමු. ධර්මයේ නැතිතන මේ ජීවිතය හරිම භයානකයි. මේ සංසාරයේ අගපෙනින්නේ මුල පේන්නේ නැහැ. මෙරි මෙරි පදීපදී අපි යනවා. දවසක් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මහා මුහුද ළඟට වැඩම කළා. ස්වාමින් වහන්සේලා පිරිවරාගෙනයි එදත් වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ මහා මුහුද ළඟදී අහනවා මහණෙනි මේ රැල්ල ගහන මහා මුහුද ඔබට හොඳින් දැర్శණීය වෙනවාද? එහෙමයි ස්වාමීනි කියලා ඔන්න පින්වත්නි ඒ ස්වාමින් වහන්සේලා පිළිවදන් දුන්නා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙරලා ප්‍රශ්න කරනවා මහණෙනි මේ මහා මුහුදේ දියකඳ මහ විශාල එකක් නේද? ඒක තේරෙනවද දැන්නවද කියලා ඇහුවා. එහෙමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ පහදනවා එතනදී මහණෙනි අපි ගොඩාක් අද මෙතන හිටියාට එක්කෙනෙක් ගැන හිතන්න. මේ එක ස්වාමින් වහන්සේ නමක් අම්මා කෙනෙක්ගේ සංසාරේ දීපු කිරි ගත්තොත් ඒ කිරි ප්‍රමාණය මේ මහා මුහුදේ ජල කඳට වඩා වැඩි කියලා බුදුහාඳුරු ප්‍රකාශනයක් කළා. බලන්න පින්වත් මේ ප්‍රකාශනයට සිත යොමු කරන අපි එක්කෙනෙක් ඔක්කොම නෙමෙයි. මේ සංසාරේ අම්මලාගෙන් බීපු කිරි එකතු කරා නම් මහා මුහුදේ මහ ජල කඳ පරදින බවයි බුද්ධ දේශනාව. එහෙනම් ඒන් මොකද්ද ඔබට ගම්ම්‍ය වන්නේ? මහා මුහුදේ මහා ජල කඳ පරදන්න කිරි බීලා තියෙනවා නම් අපි මේ සංසාරේ එක්කෙනෙක් අපි ගත්තාම පින්වත්නි මොනතරම් වාර ගණනක් ඉපදි ඉපදි මෙරි මෙරි ගමන් කරනවාද කියන කාරණය ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සංසාරේ හැමදාම අපට හැම භවයකම බුදවරු හම්බ වෙන්නේ නැහැ දුර්ලභා කන සම්පatti මනුස්ස උපත බුද්ධෝත්පාද කාලයක ඉපදීම ඒ වගේම ධර්ම රුචික මනස කුරුම වීම සහ හොඳට ඇස් දෙක පේන හොඳට කන් දෙක ඇහෙන අතපය ටික හොඳට වැඩ කරන එහෙම ජීවිත හැමදාම ලැබෙන්නේ නැහැ. හැබැයි ওই කරුණු හතර එක්තැන් වුණ කාලයට එවැනි භවයකට එවැනි උපතක් ලැබපු කෙනෙකුට අපිට කියන්න පුළුවන් දුර්ලභ කන සම්පත්තිය දුර්ලභ වූ ෂණ සම්පත්තිය දුර්ලභ වූ ෂණ සම්පත්තිය අපි ලැබුවා කියලා. මේ බණ කියන මාත් ඔය බණ අසන ඔබත් මෙවර ඒ තා දුර්ලභ ඒ කාරණය සාක්ෂාත් කරන්න ලබන්න වාසනාවන්ත වුණා. හැබැයි පින්වත්නි මෙච්චර බුදුබණ ඇසෙද්දිත් ධර්මයේ උදේ හවස ඇහෙද්දිත් කුසල පූර්ණටි අවස්ථාව තිබියදීත් අපි එයින් මිදෙනවා නම් ඒ නෑත් වෙනවා නම් සැලකිල්ල දක්වන්නේ නැත්නම් මොන ෂණ සම්පත්තිය ලැබුණත් වැඩක් නැහැ වැඩ සිද්ධ කරගන්නේ නැත්නම් පින්වත්නි මණිකක් හම්බ වුණොත් දුහගෙන යන සුනකේකට මහපාරේ හරි කකුලේ හරි පැටලුනොත් සුනකයා මොකද කරන්නේ කකුලෙත් පැටලුන නිසා ටිකක් ගමන නවත්තලා පසුපස කකුලක් හරි ඔසවලා අර මණික්ගලට සුළු දිය පහරකින් සංග්‍රහයක් ලබා දෙවි. ඒ සුනකයාගේ හැටි. එයාට ප්‍රඥාවක් නැති නිසා. හැබැයි හොඳ මිනිස්සෙකුට ওই මැණික්ගල හම්බ වුණොත් කකුලේ පැටලෙන්න ඕනේ යාන්තම් දිස්නයක් දැක්කා. ওই සමහර අය පොඩ්ඩක් දිස්න ගැහුවොත් තිරිවාණ කැටයක් හරි අහුලන් ඇවිල්ලා ගෙදලා තියෙනවා. එහෙව් එකේ මැණික් ගලක් හම්බ වුණොත් එයා සුනකයා වගේ කරන්නේ නේ. ඒක ගෙදර ගෙනල්ලා සුද්ධ කරලා වටිනකම හඳුනගෙන අපූර්වට මිල කරලා හත්මුතු પરම්පරාවක් සුකිත මුදිත කරන්ට ක්‍රියා කරાવી. පින්වත්නි මහා මණිකකට වඩා වටිනම මාණික්කය මේ ලෝකේ තුනුරුවන්. ඒ රත්නත්‍රය පහළ වෙලා තිබෙන කාලයක අපි වහ වහා ලැබුණු මොහොතින් කුසල පූර්ණේ කළ යුතුයි. එහෙම චින්තාවක් තියෙන කෙනාට එහෙම ආධ්‍යාශයක් තියෙන කෙනාටයි පින්වත්නි මේ ධර්මමය ගමනින් ශාන්තිය සුඛය නිවීම ලබන්න පුළුවන්. නිබ්බාණං පරමං සුඛං පරම සුඛය නිවන් සුවය ලබන්නට වාග්ය ලැබෙනවා. පින්වත්නි මේ ජීවිතයේදී මේ ලැබුණ දුර්ලභ අවස්ථාව ගැන අට කතාවේ වචන කීපයකින් කියලා තියෙනවා. අක්ඛන වේදී මේ ලැබිච්ච අවස්ථාව බොහෝම දුර්ලභ දෙයක්. හරියට පින්වත්නි බලන්නකෝ මේ විදුලිය කොටනකොට මහරාත්‍රියේ කිලෝමීටර ගණනාවක් ඈත තියෙන පුංචි කරබටු ගෙඩියකට කාටද ඊතලෙන් විදින්න පුළුවන් කිලෝමීටරයක් දෙකින් ඈත තියෙන බොහොම පුංචි කරබටුම වෙන්න ඕනේ මොකක් හරි පුංචි ඉලක්කයක් ගැන කියන්නකෝ. විදුලිය කොටන විට අහසේ ආලෝකයක් වැටෙනවා. එක පාරට අඳුර වෙනවා. ඒ විදුලියේ නිමේෂයෙන් ඊතලය ඉලක්කය අරගෙන පින්වත්නි විදින්න පුළුවන් නම් රෑත පෙනෙන පුංචි කරබටු gediයට ඒක වෙන්නේ නැතරම් වගේ අන්න එහෙම ඒ තරම් දුර්ලභ දෙයක්ලු මනුස්ස උපතකට එන එක. ඒකමයි අටුවාව සඳහන් කරන්නේ අක්ඛන වේදී වාල වේදී සද්ද වේදී සරමේදී ඔය කියන විවිධ උපමා මගින් පෙන්වන්නේ ඒ දුර්ලභ කාරණියමයි. පින්වත්නි සංස්කෘත උපදේශ සාහිත්‍යයේ මෙතෙන්ට වටින කියමනක් අපට සිහිපත් වෙනවා. විද්‍යා මිත්‍රං ප්‍රවාසේසු භාර්යා මිත්‍රං ගෘහේසුච්ච ව්‍යාධි තස්යෞෂධං මිත්‍රං ධර්මෝ මිත්‍රං මෘතස්ච අපූර්ව වටින කියමනක් උපදේශ සාහිත්‍යන කියමන බලන්න විද්‍යා මිත්‍රං ප්‍රවාසේසු ඈත රටකට යන කෙනෙකුට උනත් වටිනම මිත්‍රයා බවට පත්වන්නේ ඉගෙනගත්ත දෙයයි. ඒක හරි වටිනවා. ඉගෙන ගන්න ඕන. එතකොට මොළය හොඳට පෑදෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. උගත්කම හරහා බුද්ධි වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟ මිත්‍රයා තමයි භාර්යා මිත්‍රං රුහේසුච්ච පිරිමියෙකුට නම් ස්වාමි දියණිය තමයි පින්වත්නි gedara ඉන්න හොඳම මිතුරිය වන්නේ ස්වාමි දියණියකට හොඳම මිත්‍රයා වන්නේ ස්වාමි පුරුෂයා මේ සම්බන්ධතාවය තියෙන්න ඕන දෙදෙනාගේ අනුකූල බව සම්බන්ධතාවය විශ්වාස බව මේවා තියෙනකොට වෙන පිට කරදර මේ ගෙදරට එන්නේ නැහැ. ඒ ගෙදර හරීම සුන්දරයි. දිව්‍ය විමානයක් වගේ. දිව්‍ය භවනයක් වගේ. ඒකට පින්වත්නි බලන්නකෝ සමහර ගෙවල් වල. හිටපු ගමන් සද්ද බද්ද එනවා. අසභ්‍ය වචන කියවෙනවා. අරහෙන් කුස්සියේ ඉඳලා නෑඹිලිය පියාඹලෙනවා මහා සාලෙට ආරටි එකක් ගැහුවා වගේ පුපුරල යනවා. මෙහෙන් ඒ පාර පින්වත්නි මෝටාර් එකක් ගැහුවා වගේ padikkම හරි පියාඹලා කුස්සියේ පැත්තට විසි වෙනවා. බලන්න මේ වගේ යුද්ධ ප්‍රකාශ කරන දෙන්න දෙමහල්ලු ඇතම් ගෙවල් වල ඉන්නවා. ඒ අතරට මැදි වෙන පුංචි දරුවන් මොනතරම් එයාගේ හිත්වලට ආයාස කර බවක් පුංචි හිත්වලට මොනතරම් බරක් දැනෙනවාද වේදනාවක් දැනෙනවද කියලා ඔබ කල්පනා කරන්න එහෙම කරන අය කල්පනා කළ යුතුයි. එහෙම කරන අය ඉන්නවා නම් ඒ ගැන කියා දීමත් හරි වටිනවා. කල්යාණ මිත්‍රයෙකු හැටියට. තුන්වෙනි පේලියෙන් කියනවා ව්‍යාධි තස්්‍ය ඖෂධං මිත්‍රං ලෙඩ වෙච්ච මිනිසයට මොන මිත්‍රයටත් වඩා වටින්නම මිත්‍රයා බවට පත් කරන්නේ ලෙඩේ සුව කරන හොඳම ඖෂධය. එහෙමනේ පින්වත්නි. අපි මරණයට බයයි. ලෙඩ කියන්නේ දුකක්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං කියවෙනවනේ. එහෙම ලෙඩ වලින් දරුණු ලෙඩ වලින් පෙළෙන කෙනාට හොඳම මිත්‍රය වන්නේ ලෙඩේ සුවපත් කරන හොඳ බෙහෙතක්. හතරවෙනි කාරණය කොටම වඩා ප්‍රබලයි ධර්මෝ මිත්‍රං මෘතස්සච. මේ මෙරි මෙරි ඉපදී ඉපදී සංසාරේ දිග ගමනක් යන අපට මැරෙන අපට මිත්‍රයා වන්නේ ධර්මයයි. එයි පින්වත්නි අතින් ගත්ත දේවල් අතහැරලා යන්න වෙනවා මැරෙනකොට. හිතින් ගත්ත දේවල් එහෙම අතහැරෙන්නේ නැහැ මැරෙනකොටත්. හැබැයි සිතින් ගත යුත්තේ ධර්මයට අදාළ දේවල් ගන්න පුළුවන් එක්කෝ පිං ගන්න පුළුවන් එක්කෝ පව් පව් කද කරගහගෙන ගියොත් මේ සංසාරේ හරීම භයානකයි. යක්ෂ භූත പ്രേත අඳුරු ත්‍රස්චීන ලෝකවලට ඇද වැටීම. ඒ తත්වේ භයානකයි. හැබැයි පින කර ගහගෙන යන කිනාට එහෙම නොවි අන්ධකාරින් මිදිලා ආලෝකේ කරා ගමන් කරන්න පුළුවන්. සැනසීමෙන් යන්න පුළුවන්. එතනින් එහාට පියවර ඔසවන්න පුළුවන්. පින කුසලයේ බවට පරිවර්තනය කරගෙන. ඒ නිසා පින්වත්නි විදේශගත වන කෙනෙකුට හොඳට උගත් බව වටිනවා. ගෙදර ඉන්න භාර්යාවට හොඳම මිත්‍රයා වන්නේ ස්වාමියා ස්වාමියාට මිතුරිය වන්නේ භාර්යාවයි ලෙඩෙන් පෙළෙන කෙනාට හොඳම මිත්‍රයා අගදයයි හෙවත් බෙහෙතයි මැරෙන අපට ඔය කෝටම් වඩා මරණය නියත අපට වටින්නේ ධර්මයයි ධර්මයෙන් හදාගත්ත සිතමයි සසර පුරාම ශාන්තිය ගැන විද්දෙන්නේ. පින්වත්නි මිනිස්සු ඉන්නව ධර්මයේ ගමන් කිරීම නොකිරීම අඩු වැඩි භාවය අනුව ගත්තොත් වර්ග හතරක්. කවුද මේ හතර දෙනා? මනුස්ස නේරික. මනුස්ස പ്രേත මනුස්ස තිරච්චීන මනුස්ස භූත බලන්න මනුස්ස නේරිකා හරියට මනුස්ස රූපය තමයි ඒ වුණාට හරියට දුක් විඳිනා ඉන්නවා එහෙන් ගහෙන් වැටිලා ඔළුව පැලෙනවා මෙන්න ඒක හොඳ කරගෙන යාන්තම් එහෙන් මෙහෙන් ඔපරේෂන් කරලා මාස ගණන් රෝහලේ ඉඳලා ආවා මාසයයි යන්නේ මෙන්න නාන්න ගිහිල්ලා හරිය ආපහු වැටිලා තව කකුලක් කැඩෙනම අස්ති බිඳෙනම එකක් යනකොට එකක් ලෙඩ කරදර බාධක විපත්ති වලින් බිඳවන අය හරියට ඉන්නවා ಗುಣධර්මයකුත් නෑ සීලයක් නෑ සමාධි සිතක් නෑ ප්‍රඥාවක් කොහොමටවත් නෑ එවැනි ජීවිත පින්වත්නි පාපයේ අඳුරම තමයි අධර්මයේ අඳුරම තමයි දොළණය වන්නේ තමන්ටත් තමන් එපා වෙන අනුන්ටත් තමන් එපා වෙන්න සමහර අයට සිය දිවි නසා ගන්නට පවා අදහස් පහළ වෙනවා ඒ වගේ අවස්ථාවල ඒ නිසා පින්වත්නි ධර්මයේ ශාන්තියෙන් මේ සියල්ල නැති කර ගන්නට පුළුවන් ධර්මයේ ගමන් කිරීමෙන් එවැනි අනතුරු නැති කරගන්න පුළුවන් කෙසේ වෙතත් එහෙම නැති වෙනකොට ලබා උපන් මනුස්ස ජීවිතයේ උනත් මනුස්ස නේරිකා ස්වභාවයෙන් යන්න පුළුවන් తත්වේ භයානකයි. තව සමහර අය ඉන්නවා මනුස්ස പ്രേත. ඒ අයගේ ජීවිතේ හරීම අපරිශුද්ධයි. පිරිසිදු කමක් නැහැ. නාන්නේනේ. ඒ වගේම හරියට කොණ්ඩේ පීරන්නේ නැහැ. උදේට නැගිටින්නේ නැහැ. නැගිට්ටත් ඇඳවත් හදලා නැගිටින්නේ නැහැ. පොත්පත් ගත්තත් දරුවෙක් නම් ඉගෙන ගන්න ඒවා ලියපු ලියපු තැන්වල වෙන්න පුළුවන්. කතා කරන්නේ බොහොම සැරට. ඒ වගේම කෑම ටික කෑවොත් ඒක කන්නේ එහෙන් කනවා මෙහෙන් කනවා පිළිවෙලක්නේ. මේ වගේ අමුතු ලක්ෂණ සහිත ජීවිත එනවා. මිනිසුන්ට බනිනවා. සැර කතා කියනවා. මිනිස්සුගේ තියෙන දේවල් නැති කරනවා. අන්න එහෙම මිනිස් රූපී තිබුණාට මහා ප්‍රේතයන්ගේ කටයුතු කරන අය ඉන්නවා. කේමනක් තියනනේ ප්‍රේතික් වගේ බලන් ඉන්නේ මොකෝ. අපි සමාජයේ එහෙම අහනවා. එයානම් හරීම ප්‍රේතයි. ඔහොම කියනවා. පින්වත්නි ඇත්තටම අපි කියන නිජ්ජාම තන්නික කුප්පි පාසක පරදත්තූප ජීවි පන්සු පිසාච പ്രേත ලෝකවලින් මිදලා වෙන්න පුළුවන්. සෑහෙන කලක් එහි දුක් විඳවෙන්න පුළුවන්. එහෙත් එහි සෙවණෙල්ල අරගෙන මනුෂ්‍ය ජීවිතයට ආපු බව එහෙම විඳවන හැසිරෙන චරණය කරන ජීවිතය පේනවා පූර්ණ මනුස්සත්වයක් ඒත් නෑ. තව සමහර අය ඉන්නවා මනුස්ස ත්‍රච්චීන තිරස් කියන්නේ පින්වත්නි හරහට යන අය. තිරසන්නු එහෙමනේ හරහට යන්නේ අපි කෙලින් අපි සිරස්. තිරසන්නු තිරස්. තිරස් සතට යන නිසා තිරසන් කියනවා. අපි එහෙම යන්න හොඳ මේ හරි දැක්ම තිබියදී ඒකට විරුද්ධව යන්නේ තිරසන්නු. ධර්මයේ පෙනිපෙනි අධර්මී ගමන් කරන්නේ තිරසන්නු. ඇත්ත පෙනිපෙනී කෙස් පැලෙන තර්ක දමමින් ඇත්ත වහන්නේ තිරසන්නෝ. එහෙම අය ඔබේ කාර්යාලයේදී හමු වෙන්නේ නැද්ද? අපෝ හමු වෙනවා. එහෙම අය මහපාරට බැස්සාම අහු වෙන්නේ නැද්ද? හමු වෙනවා. විවිධ ලාභ ප්‍රයෝජන තාන්න මාන්න පට්ටම් නම්බු නාම බලාපොරොත්තුෙන් මිනිස්සු උනාට කෙලින් යන්න ඕන අය සිරස්සතට යන්න ඕන අය තිරස්සතට යනවා තිරිසන් වැඩ කරමින් එහෙම නොවෙන්නයි බුදුහාමුදුර අපට මේ කරුණ කියා දෙන්නේ එහෙම කළොත් ත්‍රස්චීන ලෝකයටම යන්ට වීසා රහිතව අවකාශ ලැබෙනවා එතකොට මනුස්ස නේරයිකා මනුස්ස පේතා මනුස්ස ත්‍රස්චීන මේ තුන්දෙනා ඇරුණාම මිනිසුන්ගේ වර්ග හොඳ කොටසක් ඉන්නවා මනුස්ස භූත ඇත්තටම මිනිස්සු. ධර්මයේ ධර්මයේ හැටියට දකිනවා. ආ ධර්මය ධර්මයේ හැටියට දකිනවා. කුසලයේ කුසලයේ හැටියට දකිනවා. ආ කුසලයේ අකුසලයේ හැටියට දකිනවා. ගරු කල යුත්තන්ට ගරු කරනවා. නිගරු කල යුත්තන්ට වැරද්දේ තරමට නිගරු කරනවා. පින්වත්නි අපටත් අත්දැකීම් තියෙනවා ස්වාමීන් වහන්සේලා හැටියට වුණා. ඒ ළඟදිත් එක්තරා ආයතනයකට ගමන් කළා. කිව්වට වැරද්දක් නෑ ඒක රජේම ආයතනයක්. ටයි කෝඩ් දාගත්ත ලොකු මහත්තෙක් හිටියා. ජෙල් ගාලා කොණ්ඩේ උඩටත් පීරලා තිබුණා. පින්වත්නි යාට අමතක වුණා. වැඩලා ඉන්නේ ස්වාමින්වහන්සේ නමක් පොඩ්ඩක් හරි ආසනෙන් නැගිටින්න ඕන කියලා. එහෙම කල්පනාවක් නැහැ. එයා අරහින් කතා කරනවා දුරකතනින් මෙහින් කතා කරනවා මම හිතන්නේ ඇගේ පුට්ටුවයි ඇඟයි දෙකම ඇලිච්ච කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ අය කවදාවත් මනුස්ස භූත වෙන්නේ මනුස්ස භූත වෙන්න නම් අපේ මනුෂ්‍යත්වයට ගැළපෙන ක්‍රියාකාරකම් පුරුදු කරන ධර්මානුකූලව පින්වත්නි සිංහල බෞද්ධ රට අපට හොඳ ආගමක් දහමක් දර්ශනයක් තියෙනවා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ පෙන්වා දීමත් එක්ක හොඳ සංස්කෘතියක් තියෙනවා. ඒ මුල අමතක කරන අය මිනිස්සු වෙන්න බෑ. තථාගත ධම කියන්නේ සූර්යයා වගේ හැම තැනම ආලෝකමත් කරනවා. තථාගත ධර්මයේ දර්ශනය කියන්නේ චන්ද්‍රයා වගේ මොනතරම් සිසිලසක් රාත්‍රියට ලබා දෙනවද ඒ එක්කම පින්වත්නි අපිට පේනවා මනුස්ස භූතය නම් ධර්මයේ හොඳට අරගෙන එයා පොල්ලතු පැලේ ඉන්න කෙනාටත් සලකන්නේ එක විදිහකට රජගෙදර ඉන්න අයටත් සලකන්නේ එක විදිහට කෙනෙක් නසා කෙනෙක් හදන්න පින්වත්නි එක වචනයකින්වත් බොරුවක් කියන්නේ අප්පමත්තේසු වජ්ජේසු භය දස්සාවි බුදුහාඳුරු මතක් කරන්නේ මගේ ධර්ම මාර්ගය අනුගමනය කරන අය නම් ස්වල්ප වූ දෙයක්වත් ඒ ස්වල්ප වූ වැරදෙයි පවා බය දකින්නවා කියලා ඔබ හිමද ඔබ එලිපිට යමක් කරන්න නැති වෙන්න පුළුවන් එළිය කතා කරනකොට කොහොමද කරටත් අද්දාලා කතා කරයි හා කොහොමද මල්ලි කියලා හා කොහොමද නංගි කියයි අයියේ කියාවි එහෙම කතා කළාට නැති තැන ඔබට විරුද්ධව ඔබව නසන්න කටයුතු කරන ඉන්නෝ මේ සමාජයේ හැබැයි රහසිගතව ඒව කළත් ඒ නරක නපුර අඳුර අධර්මයයි ඒ අධර්මයෙන් මුළු සංසාරයම අපේ වසන බව මනුස්ස තිරස්චීන කරන්න පුළුවන්. මනුස්ස പ്രേත කරන්න පුළුවන්. මනුස්ස නේරයික කරන්න පුළුවන්. යක්ෂ භූත പ്രേත අඳුරු ලෝකෙටම දාන්න පුළුවන්. ඒ ගැන නිතර නිතර සිතන්න. ඔබට පුළුවන් නම් සඳක් වගේ වෙන්න මොනතරම් අසිරිමත්ද? මේ ධර්මයත් එක්ක යන අය එහිමයි. ඔබට පුළුවන් නම් ඉරක් වන්න මොන තරම් අඳුරක් නැති කරන්න පුළුවන්ද? පින්වත්නි දවසක් තථාගත බුදුරජාණන් වහන්සේ සඳ කිරණ වැටුණු රාත්‍රියක අඹවණේකට වැඩම කළා. ඒත් ස්වාමීන් වහන්සේලා ටිකක් එක්ක බුදුහාඳුර ආරාධනා කළා ස්වාමින් වහන්සේලට වටපිටාව ටිකක් බලන්න කියලා. ඒ ලස්සන රමණීයානි අරඤ්ඤානි ලස්සන දකින්න තහනමක් නැහැ. බුදුහාඳුර පහදනවා මහණෙනි බලන්නකෝ මේ සඳ මොනතරම් ලස්සනද ඒ සඳ කිරණ අර කන්දටත් වැටිලා ඒ සඳේ කිරණ අර විලටත් වැටිලා ඒ සඳේ කිරණ ලස්සනට වෙල්ෙලියටත් වැටිලා වෙලට වැටිලා මහා පාරට සඳ කිරණ වැටිලා ගුරු පාරට සඳ කිරණ වැටිලා පොල්ලතු පෙළට සඳ කිරණ වැටිලා හැම තැනම හරිම ලස්සනයි ලස්සන ලස්සන හැමතැනම සඳ කිරණ තියෙනවා. සඳ නිසා හැමතැනම ලස්සන වෙලා. හැබැයි බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි වටිනා දෙයක් තියෙනවා තේරුම් ගන්නට කුමක්ද? සඳ කොහේ ගියත් ලස්සන විලට ගියත් ලස්සන කන්දට ගියත් ලස්සන වෙල්යායට ගියත් රජමැදුරට ගියත් පොල්ලතු පැලට ගියත් සඳ කවදාවත් ඒ තැනක් අරන් ගන්නේ නැහැ. අනේ මෙතන හරිම ලස්සන තැනක්. මේ ලස්සන තැන නවතින්න ඕන. මෙතන මගේ කරගන්න ඕන. උපාදානෙන් එහෙම කවදාවත් සඳ එක තැනකවත් නවතින්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්වනවා. අන්න මනුස්ස භූතවන්න මේ මනුෂ්‍යත්වයේ අසිරිය විඳින්න ධර්මය අවශ්‍යයි. ධර්මය දන්න කෙනා ධර්මය ධරන කෙනා ධර්මානුචාරී වන කෙනා පින්වත්නි කවදාවත් ඒ ඒ දේවල් සිතින් අල්ලගන්නේ නේ. උපාදානී කරගන්නේ නේ. ලස්සන දකින්නවා. හැබැයි කවදාවත් මගේ කරගන්න, මටම ඕන කියලා කියන්න, අයිති කරගන්න එහෙම දඟලන්නේ නේ. ඒ නිසා බුදුහාඳුර අපට ආරාධනා කරනවා ඔබ ධර්මයේ අසිරිය ලබන්නට කැමති නම් ඔබ සඳක් වගේ වන්න සඳ ඕනම තැනකට යනවා ලස්සන තැන් දකිනවා ලස්සන තැන් ස්පර්ශ කරනවා හැබැයි කවදාවත් සඳ ඒ තැන්වල උපාදානය කරන්නේ නේ මගේ කරගන්නේ නේ ආත්ම හරණයකින් අතහැරීමකින්මයි සඳේ අසිරිය තව තවත් වැඩි වෙන්නේ. ඒ නිසා පින්වත්නි චන්දෝපම ප්‍රතිපදාවෙන් අපේ ජීවිතයේ හුරු කරනවා නම් ධර්මයේ ශාන්තිය. ධර්මී එළිය ලබාගෙන ඒ සුන්දර මනුෂ්‍යත්වය අපට ලබන්න පුළුවන්. ධර්මයේ නැතිතන ජීවිතේ භයානකයි. මේ ළඟදී අපිව හමුවන්න පිරිසක් ආවා. පර්යේෂණ අත්දැකීමක්. පින්වත්නි, ඒ එකන් ආපු දුව පිරිත් කියන විතමයි මහා අමුත්තක් වෙන්නේ. දඟලන්න කෑ ගහන්න පටන් ගත්තා. ඇඟෙන් කෙනෙක් මතු වුණා. ගොඩාක් දේ කිව්වා. ඒ gederama හිටිය එයාගේම ලොකු අක්කා මෙරිලා ගිහිල්ලා මෙයාගේ ඇඟට පින්වත් මෙයාගේ ඇඟට පින්වත්නි එයා අන්තර්ග්‍රහණේ වෙලා. ඒ නිසා අක්කගේ තීච්ච ඔක්කොම ලෙඩ තොගය මේ නංගිගෙන් පේනවා. කොච්චර බෙහෙත් කළත් හරියන්නේ නැහැ. හැබැයි එදා කතා කරලා පිරිත්තහලා පෙරලිලා කෑ ගහලා කොණ්ඩේ කඩාගෙන දඟලලා අන්තිමේ සාදු කියලා යන්ට ගියා. එදයින් පසු අවුරුදු දෙක තුනක් තිස්සේ තිබිච්ච අර නංගිගේ රෝගාබාධ සියල්ල නැති කරගන්නට වාග්ය ලැබුණා. බුදු පිරිත හිමයි ධර්මී බලය හිමයි. ඒ නිසා පින්වත්නි වඩා වඩා ධර්මයට සමීප වන්න. ඒ ධර්මයෙන් ලැබෙන සිසිලස, ශාන්තිය, සුඛය ලබන්නට ඔබත් අදිෂ්ඨාන කරගන්නට කියලා අපි ඔබට පින්සිතින් ආරාධනා කරන්නට කැමැතියි. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දුන්න බොහෝම පිංසිතින් ක්‍රියා කරන පින්වත් කිහිප පළක්ම සිටිනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සඵලවන්නටත් පින්දීම් අරමුණු සිතට ගන්නටත් මා හිතනවා මේ තමයි හොඳම වෙලාව අපි ඒ සමග දැන් සිත යොමු කරමු. අවසරයි ස්වාමින් වහන්ස මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් 2011 වසරේ පෙබරවාරි මාස 28 වන දින පරලෝස් සැපත් මාළනී හේවා විතරණ විජේනායක මැතිණියටත් දෙපාර්ශවයේම පරලෝස් සැපත් දෙමව්පියන් වූ එච්.පී. විජේනායක මැතිතුමා සහ එලන් විජේනායක මැතිණියටත් විමල ධම්ම හේවාවිතාරණ මැතිතුමා සහ අනූපමා හේවාවිතාරණ මැතිණියටත් ඥාති සොහයුරිය වූ ජයශ්‍රීමති විජේනායක මැතිණියටත් සියලුම පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත්ව සිටින දූදරු මුණුපුරන්ට දේශකයන්න් වහන්සේට සහ සියලුම ධර්ම දේශකයන්න් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සැමටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කොළඹ 7 රොස්විත් පෙදෙසේ අංක 36න් 6 දරන නිවසේ පදිංචි හිටපු අල්ලස් කොමසාරිස් දූරන්දර නොයල් විජේනායක මහතා සහ දූ දරුවන්. වසර 20කට පෙර පරලෝ සැපත් කේ.එම් පොඩිමැණිකේ මෑණියන්ට වසර 28කට පෙර පරලෝ සැපත් එස්.එම්. කිරිබණ්ඩා පියාණන්ට වසර 8කට පෙර පරලෝ සැපත් එස්.එම්. නවරත්න බණ්ඩා සොහයුරාට වසර 10කට පෙර පරලෝ සැපත් බිසෝ මැණිකේ සොහයුරියට වසරකට පෙර පරලෝ සැපත් කේ.එම්. කිරිමුදියන්සේ මාමාට මාස 6කට පෙර පරලෝ සැපත් අනුර මැණිකේ සොහයුරියට හා පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කොකරැල්ල පෙතන්ගල්ල පදිංචි එස්.එම්. සමරකෝන් මැණිකේ මහත්මිය. වසර 11කට පෙර පරලෝ සැපත් නිකවල මුල්ල රුවන්වැල්ල කුමුදු නිවසේ පදිංචිව සිටි ඩී.ඒ. ධර්මසේන මහතාගේ සංසාරගත භව ගමන සුවපත් වී ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිසත් සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සුජීවත්ව සිටින එච්.ටි. ලීලාවතී මෑණියන්ට දීර්ඝායුෂ ලැබීමට හා ධර්ම අවබෝධය පිණිසත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා රුවන්වැල්ල නිකවල මුල්ල කුමුදු නිවසේ පදිංචි පුතණුවන් නාලක සිදත් දීයාගොඩ නදීරා දීයාගොඩ නයනා දීයාගොඩ දියණියන් සහ රංජිත් විමලසූරිය හා රාජපක්ෂ බණ්ඩාර යන බෑනාවරුන් ජූලි මස 23 වන දිනට පරලෝස් සැපත් වී තෙමසක් සපුරන ගාල්ල නාගොඩ කුරුපනාව බැද්දවිල කඩයේ විසූ මිහිඳුපාල හේවා විතාන ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වන මාපලගම හේවා මානගේ ප්‍රේමලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාෂ පැතීම සඳහා අටමස් වී ඇති උඩුගම විතානගේ අභීත් මන්දිල පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා ගාල්ල නාගොඩ කුරුපනාව පදිංචි දේවිකා පූර්ණිමා හේවාවිතාන මහත්මිය. කුලියා පිටිය ඇස්සැද්දුම පුබුදු මාවතේ අංක 24න් එක නිවසේ පදිංචිව සිට වසර 11කට පෙර පරලෝ සැපත් මහජන බැංකුවේ විශ්‍රාමලත් නිලධාරිණී සීයේ මාග්‍රට් ප්‍රනාන්දු මහත්මියට වසර 6කට පෙර පරලෝ සැපත් කුලියා පිටිය හග්ගමුව පදිංචිව සිට පරලෝ සැපත් LHP මිලිනාවති පොඩිහාමිනේ මෑණියන්ට සහ පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා 2020 වසරේ ජූලි මාස 30 වෙනි දිනට ජන්මදිනය සමරන නදීෂා දිසානායක මහත්මියගේ සියලු අපල උපද්‍රව දුරු වී නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් හිසාරා චන්ද්‍රසේකර සහ දුලන්යා චන්ද්‍රසේකර දියණියන් දෙදෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කර අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස ආශිර්වාද කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කුලියා පිටිය ඇස්සැද්දුන පුබුදුමාවත අංක 24න් එක නිවසේ පදිංචි විශ්‍රාමලත් මහජන බැංකු නිලධාරී ඩී.එම්. සෙනවිරත්න බණ්ඩාර මහතා සහ නදීෂා දිසානායක දියණිය කැස්බෑව බණ්ඩාරගම ඉසුරුපුර අංක 202 48 නිවසේ පදිංචිව සිටි 2017 වසරේ ඔක්තෝබර් මාස 10 වන දින පරලෝසැපත් සෝමසිරි කුමාරගේ මහතාගේ 2020 වසරේ ජූලි මාස 20 වන දිනට යෙදුන 80 වන ජන්මදිනය සිහිපත් කිරීම සඳහා දෙපාර්ශවයේ පරලෝසැපත් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට පරලෝසැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දේශකයන්න් වහන්සේට සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කැස්බෑව බණ්ඩාරගම පාර ඉසුරුපුර අංක 202 නිවසේ පදිංචි භාර්යාව ලීලා මණිකේ කුමාරගේ මහත්මිය කෞෂාල් චන්දිම දරුවන් මාධවි අනුෂා යන ලේලිවරුන් හසල් මොනුබුරා නුවණ චනුමි මිලිබිරියන් සහ දෙපාර්ශවයේ සොයිරි සොයිරියන් වසර 3හමාරකට පෙර පරලෝ සැපත් පී.ජී.ආර්. සමරසිංහ ස්වාමි පුරුෂයාට දෙපාර්ශවයේ පරිලෝකසපත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඩී.එම්. මාගම මෑණියන්ට නිරෝගී සුවය පැතීම සඳහාත් නන්දනී සමරසිංහ මහත්මියගේ 64 වන ජන්මදිනය වෙනුවෙන් සිත් පැතීම සඳහාත් දරු මුණුබුරන්ට සියලු ලෝකවාසීන්ට දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා උතුකොඩ එලගල්ල පත්තිනි පිටිය පදිංචි නන්දනී සමරසිංහ මහත්මිය ඇතුළු පුතුන් දෙදෙනා සහ ලේලිය. අවසරයි ස්වාමින් වහන්ස. ඒ දායකත්වයේ දරූ සෑම සිල් දෙනාම බලාපොරොත්තු වන සියල්ලක් අරමු ඉෂ්ට සිද්ධ වේවා. ඒ ඇත්තන්ගේ නමින් මියගිය. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණේ කළ ගුවණින් ඔබ හැම දෙනාගේම නමින් මියගිය. සියලු මළගිය ඥාතීන්ටත් මේ කල පිනේ ආනුභව බලයෙන් මේ සසර ගමනින් මිදෙන්නට අමා නිවනින් නිවෙන්නට හේතු වාසනාම වේවා කියලා ඔබ සාදු කියමින් පින් අනුමෝදන් කරන්ට. සිද්ධ කළ මහ පිණින් කොටසක් දෙවියන්ටත් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් දෙවියෝ යහපත පිණිස ඔබ අප හැමට ආශිර්වාද කරත්වා. සද්ධර්ම ශ්‍රවණී කළ ඔබ හැම දිනාට දායකත්වයේ දරූ හැම දිනාටම ලෝකවාසී හැම දිනාටම පැමිණෙන කරදර බාධක විපත්ති දුක්ගැහැට දුරින්ම දුරස් වේවා හැමත බුද්ධාලෝකයේ ලැබේවා ධර්මාලෝකයේ ලැබේවා මහරහතුන්ගේ ආර්ය මහා සංඝරත්නෙහි ආලෝකී ආශිර්වාදය නොඅඩුව ලැබේවා මේ කල පින දෙවියන්ට මීගේ ඥාතීන්ට ඔබට අපට හැමට නිවනින් නිවෙන්ට නිවනින් සැනසෙන්නට නිවනින්ම සීතිහි භූත වන්නට ඒකාන්තෙම හේතු වාසනා වේවා කියලා කවුරු සාධු කියමින් පින් අනුමෝදන් වන්න.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 0111 307 1082 ඔබට තෙරුවන් සරණයි.